දානවා. දක්වා කරගෙන යන දේශනාවේ සමදේශනා කීට දේශනා මාලාවේ සමදේශනා කීට පැහැදිලි වෙනවා. මේ මේ ප්‍රකෝණයේ සපාසකගතත් අනාදිශෝ විසේ විකෝ දුරුද පරිපූර්ණ නැත්නම් ධර්මගෙන යොසුවා කියන දියුක්තන් පස්වෙනි කියන පාඩය. ස්ථාන හකට දවසෝ වික්ෂය වගේම තුන් ආකාරයෙන් දුන්නේ දේශනා දකින්න සමත් අය තියෙනවා. මේ ශාස්ත්‍රයේ රහත් භාවය දක්වන උතුම් ශ්‍රී භාවයට පත් වෙනවා කියන එක ඉස්සරහට. ඒකට මේ ස්ථානාතේ දක්ෂ භාවය පිළිබඳව මේ ඇත්ත රගමක් ඉදී පරිසදා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ දෙක පිළිබඳව ඒ ස්කන්ධ කියන්නේ මොනවද? ඒ වගේම ස්කන්ධ සමුදය, ස්කන්ධ නිරෝධය, ස්කන්ධ නිරෝධගාමී කමකදාව කියන්නේ සමග්ම ඒ වගේ ආස්වාදාදීන විශ්ලේෂණය කරන මේ පිළිබඳව විස්තර ඉදිරිපත් කළා. අද කියන්නේ නිරෝධ පරිච්ඡේදයේ කොම්මකාරයෙන් නොවන විමර්ශන සම්බන්ධව කියන එකයි. පතන දෙක වේ විකෝතේ නිරෝධ පරිච්ඡේදයේ කිසිම නමෝදිකක් තෝරන ආකාරයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ වෙන සංස්කාර බලනවාද දක්නවායි වාසේ ඉදමිකේ විස්මෝ සාපතෝ උපපරික්ෂකේ ආසනතෝ උපපරික්ෂකේ පටිච්ච සමුප්පාදතෝ උපපරික්ෂකේ කියලා ගන්නවා කොට දක්වලා තියෙනවා ඉතින් ඒ විස්තර දක්වන්නේ ප්‍රකාශය තමයි දක්වලා තියෙන්නේ එතකොට මෙන්න ශාස්ත්‍රයේ යෝගාවචරයේ මේ ස්වාමීන් වහන්සේ කරපු පංචස්කන්ධ ලෝකයේම සහසසෝක පරිප්පතේ ධාතු වශයෙන් නොවනින් විමසීම නිසා දැකිය යුතු වන අපේ කියනවා. ඒ වගේම ආයතන ශෝක පරිප්පතේ ආයතන වශයෙන් එක දකින්නට ඕන. ඒකත් සමතව පටිච්ච සමුප්පාද ශෝක පරිප්පතේ පටිච්ච සමුප්පාද ධම්ම වශයෙන් ඒකඵල ධම්ම වශයෙන් දකින්නට ඕන. මේ කරුණ තුනේ අද අපි දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ධාතු ශෝක පරිප්පතේ කියන කොටස වල සර්වදේශනාවයි. ඒකට ධාතු කියන වචනය විවිධ කොටස් දැක්වීම සඳහා පාවිච්චි කරන ලබන වචනයම ආත්ම නවන ඕනෑම දෙයකට ධාතු කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. සංකත ධාතු, අසංකත ධාතු කියලා මොනවා ප්‍රකාශයක් තියෙනවා. සංකත ධාතු කියන්නේ හේතුවානේ. ඒකෝට සංකත ධාතු කියන්නේ නිර්වාණය හැර අනිත් ලෝකේ තියෙන සෑම ඒකට මෙතන නිර්වාණය සහිත ලෝකයේ තියෙන ඕනෑම දෙයකට ධාතු කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා ලෝකයක් මේ ලෝකයන් හැඳින්වීම සඳහා සාර්ථක වෙනවා. මේ පාවිච්චි කරනවා කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන එක නියඳහස්. නැත්නම් සිතේ දැන් සාර්ථක ධර්ම වලට ධාතු කියන වචනේ කියලා පාවිච්චි කරන ලබනවා. කාම ධාතු, ව්‍යාපාද ධාතු, මිනිස්සා ධාතු, නික්කම් ධාතු, අඥාපාද ධාතු, අනිච්චා ධාතු ආදී වශයෙන් හැඳින්වෙන්නේ. ඒකේ යෙදෙන විවිධ ශිපු විධාන වලට දහස් කියලා ප්‍රකාශ කරනවා. මේ විදිහට ඕනෑම දෙයකට සහත කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. සම්හාර අයගේ සිත තුළ තියෙන මේ සහත කියන වචනය යොදන්නේ රූපස්කන්ධයේ රූප කොටස් හඳුන්වා ගැනීමට සමානයි. ඒක වැදගත්. ඕනෑම දෙයක් සඳහා ආත්ම නොවන ඕනෑම දෙයක් දැක්වීම සඳහා මේ දාස්කේ වශයෙන් පාවිච්චි කරනවා මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ආත්මයි ආත්මේ ඒක නිසා ඕනෑම දෙයකට දහම් දෙනවා කියන්නේ. ඒකට පංචස්කන්ධ කතාවේදී අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහේ විස්තරාම බල බලා භවනා කිරීම තුළින් නිවන දැකීමට අපෝසත් වූවා නම් කෙනෙක්ට දහම් වශයෙන් ඒවා දැකලා නිවන් දකින්නට පුළුවන්. වල දහස් වශයෙන් දක්වන විට මේ පංචස්කන්ධ ලෝකයේ විතර කාණ තුන බුද්ධාකාරයෙන් එක් ආකාරයක් තමයි ඔය සහස වේගන සූත්‍රයේ මෙහෙම දක්වලා තියෙනවා සද්ධාතුන වයන් පිටු උපරිශෝ සත්‍ය කියන්නේ කුෂ්ඨේ කියන්නේ මේ ඥානය පරිපේම අනුඳුනන්නේ ධාතු හයකට ඒ ධාතු හය තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු සහ විඥාන ධාතු කියන කොටසයි. තවත් ආකාරයකදී බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා චක්ක ධාතු චක්ක විඥාන ධාතු සෝත ධාතු සෝත විඥාන ධාතු ධාන ධාතු ධාන විඥාන ධාතු සිංහා ධාතු දිවා විඥාන ධාතු කාය ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියලා මේක තමයි ටිකක් විස්තර වශයෙන් කොටස් 12කට බෙදලා දක්වලා තියෙනවා කලින් කියපු හය ආකාරයෙන් දැකන අවබෝධ කිරීමේ නිවන් දැකීමට අපොස්සස් වූ කෙනෙකුට නැති කෙනෙකුට මේ දොස් ආකාරයෙන් දැකීම තුනවා සම්බන්ධ කරනවා. මේකත් සමහර කෙනෙකුට ප්‍රමාණවත් නොවන්නට පුළුවන්. ඒක නිසා මේ 12 දහමට ආකාරයෙන් ගන්න ආකාරය කොටස් වශයෙන්නවා. චක්කදාත රූප ධාතු චක්ක විඥාන ධාතු. එතන තුනක්. ඒ වගේම සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. එතන තුනක්. අනිත් ඉන්ද්‍රියන්ට ඒ විදිහට